ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කලුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනේ විශ්‍රාමික පරිවේනාධිපති වාතුව මොරොන්තුඩුව කුඩාගුණදෝව උත්තර චේතියාරාමාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහනිකායේ මල්වතු විහාර පාර්ශවයේහි කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායකයා ත්‍රිපිටක වේවේ ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්මකීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය අතිපූජනීය කදුරුදුවේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං තං කිං මඤ්ඤත භික්ඛවේ කතමන්නුඛෝ බහුතරං යං වාවෝ ඉමිනාදීඝේන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං යං වා චතුසු මහා සමුද්දේසු උදකං තීති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වතුනි සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ සඳහන් වෙන මාතුථඤ්ඤ සූත්‍රයට ඇතුළත් මුල් ධර්ම කොටාසය. පින්වතුනි මේ සූත්‍රයට මාතු තඤ්ඤ කියන නම ලැබිලා තියෙන්නේ මෙහි තේරුම හැටියට ගත් කල මව් කිරි කියන අදහසයි තේරුමයි සඳහන් වෙන්නේ. එම නිසා අපේ පින්වතුනට ඊටාම ප්‍රායෝගික සුවිශේෂිත ධර්ම දේශනාවක් හැටියට මේ ධර්ම දේශනාව මා සලකනවා. මානවයා හැටියට ඔබ අපි කවුරුත් කිසියම් මවකගෙන් මව්කිරි බීලා මේ විදිහට හැඩි දැඩි වෙලා සමාජයේ සියලු කටයුතු සිද්ධ කරන්නේ මව්කිරිවල ශක්තිය හේතු කොටගෙනයි. එනිසා මම පසුව ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණ ප්‍රකාශ කරන්නට අදහස් කරනවා. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති මහණෙනි මේ සංසාරය අහවල් තැනින් ආරම්භ වෙලා අහවල් තැනින් අවසාන වෙනවා කියලා මේ සසර පිළිබඳව කිසියම් තීරණයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒසා විශාල දීර්ඝ ගමනක තමයි අපි මේ යන්නේ සසර හැටියට උපදිනවා මැරෙනවා මැරෙනවා උපදිනවා මේ කාර්ය දිගටම නිවන් දක්නාතුරු සිද්ධ වෙනවා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං එතකොට මේ විදිහට මේ සත්වයා සසර සැරිසරන්නේ පින්වතුනි ප්‍රධාන වශයෙන් අවිද්‍යාව වූ ඒ සංයෝජන ධර්මයන් හේතු කොටගෙන තණ්හාවත් හේතු කොටගෙනයි කියන වග මේ සූත්‍රයේ තුලින් පැහැදිලි වෙනවා. තන්කින් මඤ්ඤත භික්කවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා මහණෙනි මේ විදියට මේ සසර සත්වයා සැරිසරන්නේ අවිද්‍යාදී වූ නීවරණ ධර්මයන් නිසා සසර පරක්තරක් නැහැ. ආරම්භයක් අවසානයක් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒසා විශාල මේ දීර්ඝ සසර මේ ගමන පිළිබඳව මහණෙනි ඔබලා කුමක් නම් සිතනවද කියලා ප්‍රශ්න කරනවා. කතමන්නුකෝ බහුතරං ජංවාවෝ ඉමිනා දීඝේන අද්දුනා සන්ධාවතං සංසරතං මාතුතඤ්ඤං පීතං ජංවා චතුසු මහා සමුද්දේසු උදකන්ති එපමණක් නොව මහණෙනි මේ විදියට මේ සංසාරේ සැරිසරන ඔබ එය කෙටි කාලයක් නෙමෙයි දීර්ඝ කාලයක් ඒ විදිහට දිගු කලක් සසර ඉපදෙමින් මැරෙමින් මේ විදිහට ගමන් කරන ඔබට මේ සංසාරයේ ඔබ මොනතරම් මමගෙන් කිරි බීලා තිබෙනවද එය හරියට සතර මහා සාගරයන්හි ජලයට වඩා අධිකයි කියන වගයි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ. එහෙමනම් පින්වතුනි අපි මෙහිදී තේරුම් ගත යුතු වචන කීපයක් තියෙනවා මේ ධර්ම කොටහසේ තුල. අනමතග්ග කියන වචනය මේ සංසාරයට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ විදියට මෙච්චර සීමාවක් තියෙනවායි මෙච්චර ප්‍රමාණයක් තියෙනවායි කියලා කියන්න පුළුවන් කමක් නැති නිසා සංයුත්ත නිකාය අටකතාව තමයි සාරත්ථ ප්‍රකාශිනි මේ අටුවාවේ විග්‍රහ කරනවා පින්වතුනි අනමතක් ගෝතේ අනු අමතග්ගෝ වස්ස සතං වස්ස සහස්සං ඥානේන අනුගන්්වාපි අමතග්ගෝ අවිත්‍යග්ගෝ නාස්ස සක්කා ිතෝවා එත්තෝවා අග්ගං ඥානීතුං අපරචින්න පුබ්බා පර කෝටි කෝතියත්තු එයින් අදහස් කරන්නේ පින්වතුනි මේ කෙලවරක් නැති මේ සංසාරයේ දීර්ඝ එකක් එහි වර්ෂ ප්‍රමාණයෙන් සැලකුණාම වර්ෂ 100ද 1000ද ආදී වශයෙන් මේ ඒ ඥානයන්ට අනුගතව මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණයක් කරන්න බැරි ඒ ප්‍රමාණය දක්වන්නටත් නොහැකි නියමයක් නැති මේන් පසුව මෙන්න මෙච්චරක් වෙනවා ප්‍රමාණයක් වෙනවා කියලා ප්‍රකාශ කරන්නටත් නොහැකි අපරිච්ඡින්න හැටියට పూర్ව පර හැටියට කෝටි ගණන්ද ලක්ෂ ගණන්ද කියලා දක්වන්නට බැරි අදහසයි කියන තේරුම ඇතුව තමයි මේ විග්‍රහ වාක්‍ය අටුවාවේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මොනතරම් මේ සංසාරේ දීර්ඝ එකක්ද කියන එක පැහැදිලි වෙනවා පෙළේ තියෙන වචනයත් ඒක අටුවාවේ විග්‍රහ කරන ඒ පාඩයක් අනුව. එමෙන්ම සංසාරෝ කියලා දක්වලා තියෙනවා. සංසාරෝති කන්ධා දීනං අවිච්ඡින්න පවත්තා පටිපාටි. මේ සංසාරය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ සිඳීමක් නැතිව අවිච්ඡින්න පවත්තා සිඳීම සිදු නොවි පවතින ස්වභාවයේ తත්වයේ තමයි සංසාර කියලා කියන්නේ. ඒ විදිහටයි අටුවාවේ යතෝරන්නේ. එමෙන්ම පින්වතුනි පුබ්බා කෝටි නපඤ්ඤායතිති පුරිම මරියාදා න විස්සති යදග්ගේ න චස්ස පුරිමා කෝටි නපඤ්ඤායති පච්චිමාපි තදග්ගේ නේව න පඤ්ඤායති දේ මැජ්ජේ යේව පන සත්තා සංකමන්ති එතකොට මුලින් හැටියට සීමාවක් දැක්වීමටත් නොහැකි අග හැටියටත් සීමාවක් දැක්වීමට නොහැකි මුලයි මැදයි අගයි කියන අවස්ථා තුනක් තියෙනවා යම්කිසි දෙයක එෙහිදී මුලක් අගක් දෙක අතර මේ සත්වයා සංසරණය කරනවා ජීවත් වෙනවා ගත වෙන කාලය තමයි පුබ්බා කෝටි නපඤ්ඤායති කියලා මේ අටුවාවේ විග්‍රහ කරන්නේ. එතකොට මුලට ගන්නත් බැරි අගට ගන්නත් බැරි සීමාවක් දැක්වීමට නොහැකි ප්‍රමාණයක්. ඒ සීමාව මරියාදා කියලා කියන්නේ සීමාව. මෙන්න මෙතනයි සීමාව කියලා දක්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සත්වයා සසර ඒ විදිහට මේ සංසරණේ වෙනවා. ඒක තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ වචනය චතුසු මහා සමුද්දේසු එය පින්වතුනි අටුවාවේ විග්‍රහ කරනවා චතුසු මහා සමුද්දේ සූති සිනේරු රස්මීහි පරිත්‍හින්නේසු චතුසු සමුද්දේසු තස්ස හි පාචීන පස්සං රජතමයන් දක්ඛින පස්සං මනිමයං පච්චිම පස්සං ඵලිකමයං උත්තර පස්සං සුවන්නමයං මේ සතර මහා සමුද්‍රයන් කියලා කියන්නේ නැත්නම් සතර මහා සාගරයන් මුදු හතරක් නේ මේ සිනෝරු ආදී පර්වතයන්ගෙන් වටවෙච්ච මහා සමුද්‍ර හතරයි. සිනේරු ආදී ඒ පර්වතයන් තියෙනවා. ඒ පර්වත වලින් වට වෙලා තියෙන ප්‍රදේශයක තමයි මේ සතර මහා සාගරයන් තියෙන්නේ. තවදුරටත් අටුවාවේ විග්‍රහ කරනවා මේ සතර මහා සාගරයන් කිබඳුද කියලා තස්සෙහි පාචීන පස්සං රජතමයන් ඒ නැගෙනහිර පැත්තේ තියෙන්නේ රිදීමය බව. නැත්නම් රිදී. දක්ෂින පස්සන් මණිමය. දකුණු පැත්තේ තියෙන්නේ මැණි. පස්චිම පස්සන් ඵලිකමය. බටහිර පැත්තේ තියෙන්නේ ඵලිඟු. උත්තර පස්සන් සුවන්නමයයි. උතුරු පැත්තේ තියෙන්නේ රත්තරන්. මම කිව්වනේ දැන් මේ සතර මහා සමුද්‍රයන් සිනේරු ආදී පර්වතයන් පිරිවරා වට කරගෙනයි තියෙන්නේ. එතකොට නැගෙනහිර දිශාවේ තියෙනවා රිදී දකුණු දිශාවේ තියෙනවා මැණික් බටහිර දිශාවේ තියෙනවා පලිඟු උතුරු දිශාවේ තියෙනවා රත්තරන් මේ විදියට මේ වටවෙච්ච ප්‍රදේශයේ තමයි පින්වතුනි මේ සතර මහා සාගරයන් පවතින්නේ. ඒ විදියටයි අටුවාව තෝරන්නේ. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතාකෝ මයං භන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි ඒතදේව භන්තේ බහුතරං ජන් නො ඉමිනා දීඝේන අද්දුනා සන්ධාවතං සංසරතං මාතුතඤ්ඤං පීතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකන්ති අර විදිහටම තමයි ස්වාමීනි මේ විදිහට අපි බෞද්ධ වතුන් වහන්සේගේ ධර්මයේ දැනගන්නවා ඒ දැනගන්නා ධර්මය නිසා අපි මේ මේ විදිහට කටයුතු සිද්ධ කරනවා ඊට අනුගතව අපේ චර්යාවන් සකස් කර ගන්නවා මේ විදියට සසර ගමන සිද්ධ වෙනවා ඒ වගේම අර මුලින් සඳහන් කර විදියට ටික කාලයක් නෙමෙයි දීර්ඝ කාලයක් මේ සසර සැරිසරනවා ඒ දීර්ඝ කාලයක් සැරිසරන අපි මවගෙන් සතර මහා සාගරයන්ට වඩා ඒ සතර මහා සාගරයන්හි තියෙන ජලයට වඩා මවගෙන් කිරි පානය කරනවා කියන අදහස මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ විදිහට මේ දේශනාව කරන ලෞතර බුදුරජාණන් වහන්සේ තමත් දුරට ඒ පිළිබඳව දේශනා කරමින් මේ ස්වභාවය මොකද්ද කොහොමද කියන කාරණය දේශනා කරමින් සාදු සාදු භික්කවේ සාදු සාදු කෝමේ තුම්හේ භික්කවේ එවං ධම්මං දේශිතං ආජානාත හොඳයි හොඳයි මහණෙනි මේ විදියට නුඹලා විසින් ඔබලා විසින් මා විසින් දේශනා කරන ධර්මය දැනගනු ඒ ධර්මය කෙටි කාලයකින් නෙමෙයි දීර්ඝ කාලයක් ඔබට මේ සැරිසරන සංසාරෙදී ඒ පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා ඒ වගේම ඒතදේව භික්කවේ බහුතරං ජංගෝ ඉමිනා දීගේන අද්දුනා සන්ධාවතං සංසරතං මාතු තඤ්ඤං පීතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං තං කිස්ස හේතු අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අර විදියටම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා මේ විදියට මා දේශනා කළ මේ ධර්මය දැනගන්න ඕනි. ආජානාත් දැනගනිව්. එවැගේම ඔබලා දීර්ඝ කාලයක් කෙටි කාලයක් නෙමෙයි. ඉමිනා දීඝේන න අද්දුනා ටික කාලයක් නෙමෙයි. මේ සංසාරේ සැරිසරන්නේ මහා දීර්ඝ කාලයක්. ඒක කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම දීර්ඝ කාලයක් මේ සංසාරේ සැරිසරන මැරෙමින් ඉපදෙමින් මේ භවය ගත කරන ඔබ මවගෙන් මොනතරම් කිරි බීලා තියෙනවද කියනවා නම් මහණෙනි එය මේ සතර මහා සාගරයන්හි ජලයට වඩා වැඩි ඔබලා මොකද ඒ ගැන හිතන්නේ කල්පනා කරන්නේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරමින් පෙර පරිදිම අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියන මේ දේශනාව සිද්ධ කළා. ඒ අවසානයේදී සඳහන් වෙනවා පින්වතුනේ අලං විමුක්තිතුන් ඒ නිසා මේ සසරෙන් මිදීම අවශ්‍යමයි. ඒ කාරණේ මම නැවතත් අන්තිමට ප්‍රකාශ කරනවා මේ දේශනාව අවසානයේදී ඒ නිසා මම ඔබට මේ ධර්ම දේශනාව ආරම්භෙදිම සඳහන් කළා පින්වතුනි අද ධර්ම දේශනාවේ මාත්‍රිකාව මේ සූත්‍රයේ නමම මාතුත්ඤ්ඤ එනම් මව් කිරි කියන අදහස බව තේරුම් බව ප්‍රකාශ කළා. ඒ නිසා ඒ පිළිබඳව මම වඩාත් අවධානය යොමු කරනවා. මාතු ධඤ්ඤ මව් කිරි ධඤ්ඤ කියලා කියන්නේ කිරි. ඒ වගේම කීර කියලත් පාලියෙන් කිරි වලට කියනවා. සංස්කෘත වචනේ ක්ෂීර. සිංහල වචනේ කිරි. දැන් සංස්කෘතයේ තියෙනවා ක්ෂීරාර්ණව. ක්ෂීරාර්ණව කියන්නේ කිරි මුහුද. අර්ණව කියලා කියන්නේ මුහුද. එතකොට මේ මාතු තඤ්ඤ කියන වචනය අටුවාවේ විග්‍රහ කරනවා මෙන්න මෙහෙම. මාතු තඤ්ඤන්ති ඒක නාමිකාය මනුස්ස මාතු ධීරං ඉමේසං හි සත්තානං ගණ්ඩුප්පාදපි පීලිකාදීසුවා මච්ච කච්චපාදීසුවා පක්ති ජාතේසුවා නිබ්බත් කාලේ මාතු කීරමේව නත්ති. එහි තේරුම තමයි කිසියම් මේ මනුස්ස කුසක උපන් මිනිස්සෙකුට මනුස්ස මාතු කීරං මවකගේ කිරි කියන එක සත්තානං සත්වයන්ට අදාළ වෙන්නේ ගණ්ඩුප්පාදපි පීලිකා දී සුවා පණුවෝ කුහොඹුවෝ මාළු ඉදිබුවෝ එවැගේම කුරුල්ලෝ මෙන්න මේ සත්ව කොටසවල උපන්නහම එවැනි සතුන්ට මාතු කීර මේව නැත්ති මාතු කීරං ඒව නැත්ති මේ කියපු සතුන්ට අනුවන්ට කුහුඹුවන්ට, මාළුන්ට, ඉදිබුවන්ට, පක්ෂීන්ට කිරි නැහැ. ඒ ಜಾතිවල උපන්නාම කිරි නැහැ. හැබැයි අපි දන්නවා වවුලා කියලා කියන්නේ කිරි බී වැඩෙන ක්ෂීරපායි සත්වේ. ඉගිලෙනවා. මේ වවුලා කිරිබී වැඩෙන සතෙක්. ඒකත් අමතක කරන්න එපා. ඊළඟට අටුවාවේ තෝරනවා අජ පසු මහිසාදීසු නිබ්බත් කාලේ කීරං අත්ති තථා මනුස්සේසු අජ එළු පසු ගව මහිස කියලා කියන්නේ මීහරක් මෙන්න මේ කොට්ටාසවල සත්වයන් හැටියට උපන්නාම නිබ්බත් කාලේ කීරාත්ති කිරි තියෙනවා. එළුවන්ටත් කිරි තියෙනවා නේද? එළු කිරි ගවයින්ටත් තියෙනවා කිරි. මී හරක් දෙනුන්ටත් තියෙනවා, මී දෙනටත් තියෙනවා කිරි. සතා මිනිස්සෙසු. එසේම මිනිසුන්ටත් මිනිසුන්ට කියලා කියන්නේ කාන්තාවන්ට ඒ විදිහට කිරි තියෙනවා. මව් කිරි තියෙනවා. එහෙම අටුවාවේ දක්වනවා. පින්වතුනි මේ පිළිබඳව ලස්සන විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ දක්ඛිනා විභංග සූත්‍රයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඔබ දන්න කතාවක් සිද්ධාර්ථ කුමාරයා උපන්නට පස්සේ මහා මායා දේවිය දින 7න් කලුරිය කළා. ඒක නියමය න්‍යාය. හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෝතමිය. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා බහූපකාරා භන්තේ මහා ප්‍රජාපති ගෝතමි භගවතෝ මාතුච්ඡා ආපාදිකා පෝසිකා කීරස්ස දායිකා භගවන්තං ජනෙත්‍තියා කාලකතාය තඤ්ඤං පාදීසි අර වස්ත්‍ර යුගලක් අලුතෙන්ම හදාගෙන තමන්ම කපු කැටලා නූල් හදාගෙන හදාගෙන ආප මේ වස්ත්‍ර දෙක බුදුහාමුදුරන්ටම පූජා කරන්න බුදුහාමුදුර ප්‍රතික්ෂේප කළා තුන් වතාවක් පූජා කළා තුන් වතාවක් ප්‍රතික්ෂේප කළා සංගේ දේහි ගෝතමී අහංචේව පූජිතෝ භවිස්සාමි ගෝතමී සංඝයාටම පූජා කරන්න මම පූජා කළා ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරනවා බහුකාරා භන්තේ මහා ප්‍රජාපති ගෝතමී ස්වාමීනි ඔබ වහන්සේට හරිම උපකාරවත් මේ සුළු මව ප්‍රජාපති ගෝතමිය භගවතෝ මාතුච්ඡා ඔබ වහන්සේගේ මවගේ ආපාදිකා අතපය වැඩුවා පෝෂිකා පෝෂණය කළා ඛීරස්ස දායිකා කිරි දුන්නා භගවන්තං ජනෙත්‍යා කාල කතාය ඔබ වහන්සේගේ මම කලුරිය කළාම මේ සියලු දේ කළේ කවුද? සුළුමව සංඥම් පාණේසි. කිරිපෙව්වා. මේ විදිහට කියනවා. ඒතකොට මේකේ තියෙනවා කීරස්ස දායිකා. කිරිදුන් තැනැත්තිය ප්‍රජාපතිය. සංඥම් පාණේසි. කිරිපෙව්වා. කවුද? මහා ප්‍රජාපති ගෝතමිය. එනිසා මෙන්න මේ විදිහට ඒ දක්ඛිනා විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි තමත් ඊටාම් හොඳ විස්තරයක් දැක්වෙනවා. ඒත් මජ්ක්‍ධිම නිකායමයි මහා තණ්හා සංකය සූත්‍රය. තමේනම් භික්කවේ මාතා නවවා දසවා මාසේ ගබ්බං කුච්චිනා පරිහරති මහතා සංසයේන ගරුම්භාරං තමේනම් භික්කවේ මාතා නවන්නං වා දසන්නං වා මාසානං අච්චයේන විජායති මහතා සංසයේන ගරුම්භාරං තමේනම් ජාතං සමානං සකේන ලෝහිතේන පෝසේති ලෝහිතං හේතං භික්කවේ අරියස්ස විනේ යදිදං මාතුතඤ්ඤං මේ කුමක්ද කියන්නේ මහණෙනි මවක් මේ දරුවෙකු දරු ගැබක් මාස 9ක් හෝ 10ක් Tamange කුසෙන් දරාගෙන ඉන්නවා මහා සැකයෙන් දරුම් භාරම් මහත් ගෞරවයෙන් මේක බොහොම ආරක්ෂා සහිතව මේ මව දරාගෙන ඉන්නවා දරු ගැබ මාස 9ක් හෝ 10ක් ඒ විතරක් නෙමෙයි මහණෙනි මාස 9ක් හෝ 10ක් ගත වුණාට පස්සේ අච්චයේන එවෑමෙන් විජායති මහතා සංසයේන ගරුම්භාරං මේ මහත් සැකයෙන් ගෞරවයෙන් මේ දරුගැබ ප්‍රසූත කරන දරුවව වදනවා සමේනං ජාතං සමානං සකේන ලෝහිතේන පෝසේති ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රසූත කරපු දරුවව තමන්ගේ ලේන් පෝෂණය කරනවා ලෝහිතං සකේන ලෝහිතං තමන් ගෙලෙයින් පෝෂණය කරනවා ඊළඟට ලෞතුරා බුදුහාඳුරු දේශනා කරනවා ලෝහිතං හේතං භික්කවේ අරියස්ස විනේ යදිදං මාතුතඤ්ඤං මහණෙනි මගේ මේ ශාසනේ ආර්ය විනයේ ලෝහිත කියලා කියන්නේ ලේ කියලා කියන්නේ මොකද්ද මාතු තඤ්ඤං මව් කිරිවලට නමක් අම්මගේ කිරිවලට නමක් තමයි ලෝහිත කියලා කියන්නේ. ලේ අපි කියන්නේ ලේ කිරට හරවලා පොනවා කියලා. ඒක. එනිසා බලන්න මේ විදිහට මේ පින්වතුනි මවකට පින්වතුනි දරුවෙකුට කිරි පොවන්න කිරි එරෙන්න ඒ දරුවා ගැන දාරක ස්නේහය නැත්තම් දරු සෙනෙහස තියෙන්න ඕනේ. දරු පෙම. දරුවා කෙනේ ආදරයක් සෙනෙහසක් නැත්තම් මේ අම්මා කෙනෙකුට මවකට පින්වතනි කවදාවත් කිරීරෙන්නේ නැහැ. අර ලස්සන කවි දෙකක සඳහන් වෙනවා පින්වතුනි දසමස කුස දරා මෙලොවට විහි කරන ලේකිරි කරපවාදී නිසි රැකවරණ අකුරින් අකුර පහදා සෙනි හස වඩන මුල්ගුරුතුමිය ඔබමය දෙවියන් පුදන ලේ කිරි කරපුවාදී බලන්න මේ ලේ තමයි ලෝහිත කිරි කරපුවන්නේ ආදරයෙන් සෙනෙහසෙන් කවදාවත් දරුව කෙරෙහි ආදරයක් සෙනෙහසක් නැත්නම් කිරේරෙන්නේ නැහැ මේ ලේ කිරට හරවන්න පුළුවන් කමක් නැහැ මැෂින් එකක් නැහනේ මවගේ ශරීරය තුල ඊළඟ කවිය සාපැටවොන් එකට ගුළු වී ලෙන ඇතුලේ අම්මා කැඳවන්න පුරුපුරු හඬ මතුලේ මවගෙන් කිරි උරා බොන්නට ඇගෙතුරුලේ සාපොව්වෝ හඬ තිලෙනතුර තුරුවදුලි බලන්නකෝ මවගෙන් කිරි උරා බොන්නට ඇගෙතුරුලේ නේද මේ මවගෙන් මේ මේ තිරිසන් කතා මේ කියන්නේ මේ සතුන් පිළිබඳව සත්වයන් පිළිබඳ මේ විදිහට කොච්චර ඒ පුරු පුරු ගන්න ශබ්දේ ඒ විදිහට ශබ්ද කළා මම ළඟට කතා කළා මේ කිරිපෝනෝ ඉතින් කොයිතරම් පින්වතුනේ ඒ තිරිසන් සතුන් තුල පවා දරුසෙනෙහස ඇති කරගෙන පින්වතුනේ කිරි පෙවීම තියෙනවා පින්වතුනි අපිට තියෙනවා මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය පහ පංචේන්ද්‍රිය. චක්කු කියන්නේ ඇහැනේ. මේ පොන්චි දරුවගේ ඇහැට මුලින්ම දකින්න ලැබෙන රූපය තමයි අම්මගේ රූපය. චක්කුවට ඇහැට. සෝත කියන්නේ කන. පුංචි දරුවගේ කුසේ ඉන්න දරුවාට මුලින්ම අහන්න ලැබෙන හඬ තමයි මවගේ හඬ ශබ්දය. ශබ්දය. එතකොට රූප ශබ්ද. පළවෙනිම ශබ්දය මවගේ ශබ්දය, මවගේ හඬ. ඊළඟට ගන්ධ මවගේ සුවඳ මේ පුංචි දරුවට ලැබෙන්නේ. නාසයට ලැබෙන්නේ මවගේ සුවඳ. ඒ වගේම රස මොනවද? මවගේ රසය, මවගේ මව් කිරි. මවගේ රසය කියලා කියන්නේ මවගේ මව් කිරිවල රසය තමයි මේ ලෝකේ පළමුවෙන්ම දරුවෙකුට ලැබෙන රසය. තනපුඩුවෙන් උරාගෙන බොන කිරි ටික, මවගේ කිරි, මව් කිරි. ඒ වගේම මේ ලෝකේ දරුවෙකුට ලැබෙන පළවෙනිම ස්පර්ශය තමයි මවගේ ස්පර්ශය වෙන කවුරුවත් නෙමේ තුරුළු කරගන්නේ මව අම්මා මාතෘත්වය මව දරුසිනියස ඒ නිසා මේ කියන විදියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා දරුවෙකු පළමුව ලබන්නේ පින්වතුනි වෙන කාගෙන්වත් නෙමේ අම්මගෙන් පළමුවෙන්ම එවැගේම පින්වතුනි විද්‍යාත්මකව සැලකුවාම මේ මව් කිරිවල මෙන්න මෙහෙම සංයතිය පිළිබඳව අපිට දක්වන්න පුළුවන්. මව් කිරිවල 129ක් තියෙනවා ශක්තිය. ෆෝලොට් තියෙනවා 176ක් මව් කිරිවල. ප්‍රෝටීන් තියෙනවා 43ක්. විටමින් B තියෙනවා 94ක්. කැල්සියම් තියෙනවා 136ක්. විටමින් C තියෙනවා 160ක්. විටමින් A තියෙනවා 175ක්. මේ සෞඛ්‍ය විද්‍යාත්මකව මෞකිරිවල තියෙන සංයුතිය පිළිබඳව පරිශන කළා අද ලෝකයට ඉදිරිපත් කළ තියෙන තත්ත්වයක්. සමුගාක් විස්තර කතා කරන්න තියෙනවා ඒ පිළිබඳව සිහිපත් කරනවා නම් කරුණ දක්වනවා නම්. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේදී දක්වන්නේ මේ කාන්තාවක් එක පියයුරකින් නැත්තම් තන පුඩුවකින් දරුවට කිරි නොදිය යුතුයි. පණපුඩු දෙකෙන්ම දරුවට මව් කිරි දෙන්න ඕනේ. ඔබ දන්නවා අපේ කතාවක් තියෙනවා අපි අතර ඇත් ගාලක ඇත් රෑනක අලි රෑනක එක ඇතින්නියකට හෝ කිනරකට පැටියෙකු ලැබුණාම ඒ රැළේ ඉන්න සියලුම ඇතින්නියන්ට නැත්තම් සියලුම කෙනෙරුන්ට කිරියරෙනවා කියලා. බලන්න මොනතරම් සත්ත්ව ලෝකේ සත්ත්ව විද්‍යාත්මකව සැලකුවාම සත්ත්ව ලෝකයේ මේ අසිරිමත් සිදුවීම් හිතා ගන්නත් බෑ. එකෙකුට තමයි පැටියෙකු ලැබෙන්නේ. නමුත් රැළේ සියලුම ගැහැණු සතුන්ට කිරියරෙන තරම් මොනතරම් අර පුංචි පැටියා කෙරේ ආදරයක් තියනවද කියලා. මේවා හිතන්න ඕන. ඒක. එනිසා පින්වතුනි මේවා එහෙම අපිට ලඝු කොට සැහැල්ලු කොට පුංචි දේවල් හැටියට අපිට නොසලකා හරින්න පුළුවන් කමක් නෑ. ඒකයි. අපේ අම්මලා මොනතරම් ආදරෙන් සෙනෙහසෙන්ද දරුවන්ට කිරි දෙන්නේ. නේද? කුලට අරගෙන Tamange මේ ලයට තුරුළු කරගෙන අර පුංචි දරුවගේ මුඛයට තනපුඩුව දෙමින් මොනතරම් ආදරයෙන් සිඹිමින් ඔළුව අතගගා මව් සෙනෙහස පිළිබඳව අමුතුවෙන් කියන්න අවශ්‍ය කරන්නේ නෑ. අර මට ඒක කියනකොට මතක් වුණා ලස්සන කතාවක්. දවසක් පින්වතුනි පුංචි දරුවෙකුත් වඩාගෙන කාන්තාවක් බස් රථයේ යනකොට මේ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා මේ පුංචි දරුවා පුංචිම ලදරුවේ මේ දැන් අම්මගෙන් මේ කිරිම ඉල්ලනවා මේ පුංචි දරුවා දැන් ඇයට බේරුමක්ම නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. පුංචි දරුවට තේරෙන්නේ මෙතන කිරි බොන්න හොඳ නැහැ. මේ සෙනග ඉන්නවා බස් එක. එහෙම දැනීමක් නැහැනේ. අනේ අය ඊටාම අසරණ තත්ත්වයටපත් වෙලා කොහොම හරි මේ බොහොම වහං කරගෙන ලැජ්ජාවෙනොත් මිරිකෙමින් අර පුංචි දරුවාට දැන් මේ බස් එකේදී සීට් එකේ ඉඳගෙන කිරි දෙනවා. තමන්ගේ කන පුඩුවේ. බස් එකේ හිටගෙන හිටියේ එක පිරිමි කෙනෙක් මේ සිද්ධිය දිහා බලාගෙනම ඉන්නවා. දැන් මේ මව කිරිදෙනවා. මේ කාන්තාව කිරිදෙන පුංචි දරුවාට. දැන් මේ කාන්තාවට හරිම ප්‍රශ්නයක් මේක. ඇය දැන් අර පුංචි දරුවාට කිරිදෙන්නත් ඕනේ. මේ පිරිමි කෙනා මේ සිදුවීම දිහාම බලාගෙනම ඉන්නවා. ඉතින් මොන තරම් අසරණවද මොන තරම් ලැජ්ජාවටපත් වෙනවද කියලා හිතන්න. ඇයි ඊටාම හොඳ ඊටාම බුද්ධිමත් තීරණයක් ගත්තා. බුද්ධිමත් ප්‍රකාශයක් කළා. අර මිනිස්යාට දැනෙන්නේ නැහැ. බලන්න එපා කිව්වෙත් නැහැ. දොස් කිව්වෙත් නැහැ. බලන්න මොනතරම් බුද්ධිමත්ද. ඇයි මොකද්ද කිව්වේ? පුතේ ඔයා ඉක්මනට කිරි ටික බොන්න නැත්තම් මේ බලාගෙන ඉන්න මාමා කිරි ටික බොයි කියලා. <laughs> මෙන්න මේ වගේ සිද්ධි අපේ යම් යම් දෙනා කරනවා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ඒ ඒ තැන්වලදී අපි කොයි විදියටද හැසිරෙන්න ඕන කියලා. බලන්න අර කාන්තාවේ පුංචි දරුවාට තේරෙන්නේ නැහැ කිරි ටික දෙන්නත් ඕනේ. නමුත් දෙන්න විදියකුත් නැහැ. මේ බස් එකේ ඒ නිසා අපි හැම දිනාටම තියෙනවනේ පින්වතුනි පෞද්ගලික ජීවිතයක් යම් යම් දේවල් තුල. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක් වලදී අපි බොහොම කල්පනාකාරීව හැසිරිය යුතුයි. මම හිතන්නේ ඒ කාන්තාව ඒ පිරිමි කෙනාට මම හිතන්නේ ජීවිතයේ අමතක නොවන හොඳම හොඳ පාඩමක් තමයි කියලා දුන්නේ. ඒකයි. ඒ නිසා අපිත් ඒ වගේ අවස්ථාවන් වලදී තාම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද ඒ අනුව මේ ධර්ම දේශනාවේ ප්‍රධාන අවධානය යොමු කළේ සූත්‍රයේ මාත්‍රකාව හැටියට සැලකුවාම නම හැටියටම මාතු තඤ්ඤ මෞකිරි එනිසා ඒ අනුව මම මෞකිරි පිළිබඳව වඩා කාරණා ප්‍රකාශ කරන්න තමයි මේ වේලාව ගත කළේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වුණේ ඒ අනුව පෙළේ සඳහන් වෙන කාරණා ඒ පෙළේ සඳහන් වෙන කරුණු වලට අටුවාවේ දීලා තියෙන විග්‍රහ වාක්‍යනොත් ඊළඟට කවියන් දීලා තියෙන අදහසනොත් කවි හැටියටත් ඊළඟට සෞඛ්‍ය විද්‍යාත්මකව මෞකිරිවල අන්තර්ගතයේ හැටියට සංයුතිය හැටියට තියෙන කාරණාත් පිළිබඳව මම සඳහන් කළා. ඒ නිසා හැමදෙනාම මේ ටික වෙලාවෙ ඉතාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ නිසා ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති විශේෂයෙන්ම මම හිතනවා වඩාත් මේ ධර්ම දේශනාව අපේ මව්වරුන්ට ඵලදායී වේවි ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න ඔබ හැමදෙනාම උත්සාහවත් වෙන හැටියට මං ඊටාම කරුණාවෙන් සිහිපත් කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු අද එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කලුතර දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙනේ විශ්‍රාමික පරිවේනාධිපති වාද්දුව මොරොන්තුඩුව කුඩාගෝනදුව උත්තර චේතියාරාම අධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහනිකායේ මල්වතු විහාර පාර්ශ්වයේහි කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජනීය කදුරුදුවේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.